suki சம்மை Baik, sukih waktu Sadu sadu anumodami Sadu anumoditambang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 විකද ප්‍රශ්න තියෙනවා නම් ඒවා සභාව ඉදිරිපත් කරන ලෙසට මම ඉල්ලා සිටිනවා. අවසරයි පාවිච්චි ස්වාමීන් වහන්සේ. ඔව්. අද ප්‍රශ්න 13ක් තියෙනවා. හොඳයි. සභා කියන්නේ ප්‍රශ්න 11ක් 10ක් කමතහන් අනිත් ඒවා කමතහන් වලට ආදාළ නමුත් කෙලින්ම කමටහන් ප්‍රශ්නේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රවංශ භාවනා. අනාපාන සතිය. ආනාපාන සතිය. පරායතට ආවරේ සතර කලපදාලා වලාද පළදතර දැකේ බලේ කරා. ලෝභක කරපදේ පටා සිතා කරන්නේ. bandung sekolah tapi bandung bus merana lara lengke kita pas mobil ke pati asa asa asa asa bikin ikan mas kudang pemenat bani dan mas kudu oke sehari merana sipa pati dari satu lengke kita sehari pas mobil bani lakara sehari pas sorsa pas mas kudu ikan bani bani kudu ikan bani bani பசுமரமான லபனாலான பார்ப்பாட்டு කා ලබාවන ප්‍රත්‍යක්ත ඇතේ. එසේවත් සියලු බලන ස්මරන්න මෙලාව හඳුනා ගැනීමට හැකිය. දිනවල හතලිස් පහක් පමණ එසේ සිටින විට බ්ලස්පට ප්‍රතිඵල ගතයක්. හිස ප්‍රධාන ගති ගතයන ගැඹුරු විභාගයේ සිටින ආසල ඉහළට ඉසදල බවක් බලන අතර yang kukuli dana hisa tapi kaya dana dana dana bawah ke dalam kaya dana ara dalam ke dalam ke sitar da bawah satu matara karena kaya dana ara matara rai kalau kaya ini situ lewata kaya dana ke kisah situ nita bawah pasara kete sama bahasa ibarat kamu tahu apa dalam alam sana abis itu pada sepatan pada insan 对，呃。Uh විශේෂ ගැටලුවක් නෑ කරලා තියෙනවා හොඳයි. වේදනාවට හිත හදලා තියෙනවා. මට පොඩ්ඩක් පහලම දැනගන්න මෙතනදී දැන් ඕනම වේදනාවක් දැනට බලාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? ඊළඟට බොහොම මධ්‍යස්ථ නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා. එතකොට තව ටිකක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. පවත්වන්නයි. කියන්නේ මේ රාත්‍රියේ භාවනා කරනකොට තමයි අපේ වෙනස දැනනයි ගොඩක් දුරට කැඩෙන්නේ නැති තරම් සතුටකින් තමයි මම භාවනා පරියන්ක හිතේ වේදනාව මම වර කකුල දෙනසේ තම ආවගෙන කිසිම තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔව්. අ වේලාවකින් එක වෙලාවක් ඒ දැනෙස ගැන මම හිතවි කරා කියන්නේ සම්පූර්ණම ස්වාමීනාස වේදනාව පහළගේ වරනේ ඒත් මට සෑහෙන බලපෑමක් තිබුණා හොඳයි දැන් හුඟක් හිත එකවරම දැන් එක වෙලා අපි ටිකක් වෙලා පවත්වනවා දැන් ආනාපාන සතිය හොඳට සෝම් වෙලා ගියා තනි වෙලා ගියා හිත දැන් අපිට සෑහෙන එකම බවක් ආවා දැන් ඒකේ මම අපිට තේරුම් ගන්න පුළුවන් අපිට තේරෙන මෙහෙම මේ අවස්ථාවේ මේක ආස්වාදයේ පස්වාසද්ද කියලා නම් කරගන්න බැරි තරමට සෑම් වෙලා. අන්න අපිට තේරුම් ගන්න බෑ මම දන්නවා අපේ කියන්නේ මම නිරීක්ෂණය කරන අවශ්‍ය සතියේ පමණ එහෙම නැත්නම් සමාධියේ පමණ මම බලට හිදලා කියලා අපේ අල්ලගෙන තේරුම් ගන්න පුළුවන්. ඉතින් පලන අපරාම ආනාපාන සතියේ ඉන්න අපිට එක පාටම නබලාට ගියත් අපේ අර සෝදානම් නබි. ඒ නිසා මට ආනාපාන සතියත් එක්ක ඉඳලා ඒක තුලම්පන තේරෙන්නේ බෑ. මට මේකේ මේක ආස්වාසාව නැත්නම් පාස්වාස දෙයක් කරන්න බෑ. ඒ තරම තමයි සම්මනා කියලා තේරෙන්නේ. ඒක ඉන්න. ඒක නතරම ඉඳලා ඊට පස්සේ ලක්කනාවට සමාරලාවට කෙනෙක්ට හොයන්න දෙනවා. මොකද මම අරගෙන හරිසෙයි. මම ඉන්නවා නැතර හොයන්න බෑ. සහිතව ඉඳලා අපි පැය කාලක් විතර තත්ත්වයකට පවත්වන ඊළඟට එනවා තමන්ට වේදනාව නම් ප්‍රකට වෙන කමක් නැහැ වේදනාවට පරිණාම කරන්න පුළුවන් වේදනාවට ආවනම් කරන්නේ නම් සම්මාපිට අපේ ගමන බල්ලන් තන මනසේ බල්ලන් තන්නේ වුණිට ඔබ කියලා අපේ දාන සම්මාපිටෙන් පරිණාමයන් ඒක අපේ මනෝමය අවශ්‍ය නැහැ මම මනමිට ආවරත්තම් බනසේ කියලා අපේ ඕවා වන්නම අවශ්‍ය නැහැ හිත බොහෝම වෙනස් එහෙම නැත්නම් බොහෝම සරලව බලයි සියල්ලට හිතට කය ප්‍රහාණයට ආවනා කරනවා. ප්‍රහාණය අපේ අනිත්‍යයට සාපේක්ෂව එක තැනක ඔන්නදාන හිතවටිනවා. අන්න එතන විතර කරවල කරන්න. මේක බලවන්න බලසට නරවන්න වලකට කියලා උගත් හිතන වල හිතන්න ප්‍රශ්නය හොරන අවශ්‍යත් නෑ. ඒ බලන තැනට ආවනා කරන්න වෙනසින්. මට ඔයාට එතනට අර වෙච්ච එකම අපිට බලන්න අන්න එතන බාට පරීක්ෂණය කරනවා මල්බස්තන පරීක්ෂණය කරනවා කිසිම මේක නම නඩ නිරීක්ෂණය කරන මේක සම්පූර්ණ බලනවා කියලා තේරුම් එහෙම කරන්නේ නැත්නම් නිකන් අබ්බස්ත නිරීක්ෂණය කරන සමීපව නිරීක්ෂණය කරන මොකද බලන්නේ මෙතන මාතත් තේරවද කියලා මම නිරීක්ෂණය කරනවා නිකන් මම දානවා බලනවා බලන්නේ හොඳට නිකන් හරවසනවා නම් හොඳට බලනවා ගන්නේ පොඩි වෙනසක් නැහැ කියන එක නේද? එහෙමයි. මම භාවනාව නේ කියන්නේ. ඊට පස්සේ එතන අපිට ගමනේ ගමන තලක් තේරෙනවා මාවරට ලබනවා එතනට අවබෝධ කරනවා. ඔබට කල්පනාව අවබෝධ නොකර කර කල්පනාව ටිකක් බලන්න බෑ චාතනය තියෙන්නේ. එහෙමයි. සක්මන් භාවනාවක් කරනවාද? සක්මන් භාවනාවක් කරනවා ස්වාමීන් වහන්සේ. මුල් දිනේ නම් මම අර වම දකුණ කියලා අර සිතින් සිතමින් තමා භාවනා කරේ. ඊයේ දවසේදීත් ඔබ වහන්සේ දුන්න උපදෙස් හිතට අරගෙන මේ දැන් අද භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මේ මට දැනුනේ නැහැ මේක වම දකුණ කියලා හිතන්න අවශ්‍ය නැහැ. හිතන්න අවශ්‍ය නැහැ. දැන් වැලි මළුවේ අපේ ලනු ලනු කලාවේ යනකොට දෙකේ මට දැනෙන්නේ දැන් විලුඹ එච්චර තද නිකන් සෙහෙල්ලෙන් වගේ ඉස්සරහා යනකොටත් ටිකක් සැහැල්ලුව අර පය ස්පර්ශ වෙනකොට පාදය පොළවට එච්චරම මුලින් තදින් දැනෙනවා දැන් එච්චරම තද ගතියක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කොහොමද බලට ඒ කියන්නේ යටිපතුල් ප්‍රදේශයේ අවධානය තියන්න. ඒ මොකද වෙනසක් නෑනේද? වෙනසක් නෑ. බලට යටිපතුල් ප්‍රදේශයේ බලන බාහම ඉන්න ආරම්භ වෙනවා. ඒ කියන්නේ බලට මෙතෙක් තමන්ට තේරලා තියෙන අපිටම තමලකයක් බලන මොනව ප්‍රකාශන සමානසමය සමදරනවා සිනහ ගතිය කියන තෙත් ගතිය අර වගේ මුලියෝගේ සෝනස් ගොරොසුකට දැනෙන්නේ නැහැ. ඒක මම දන්නේ. ඒ මොන බේත් එක උනාට සමීපවන්න ප්‍රාර්ථනා හිත විස්තරක කරගෙන මොන බේත් එක උනාට වසනම එන වෙන්නේ තියෙන්නේ. එහෙමයි සන්නහ. හොඳයි. හොඳයි. තබන්සන්න. දෙස් ප්‍රශ්න තරා සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මුල්දී මේ වම් පාදයේ පළවෙනි ස්පර්ශ වන විට වම ආනන්ද දකුණු පාදයේ පළවෙනි ස්පර්ශ වන විට දකුණු ආනන්ද මෙනෙහි කෙරෙමි. ඒ සමගම ඒට ඇතිවන රළ සෙනෙත පෙත් වැලි වේදනාවෙන්ද හඳුනාගත්තෙමි. මට ඇති ප්‍රශ්නේ සක්මන් භාවනාවේදී සිත සතුයි පරිතර පිහිටනවාද එසේනම් ඒ දැනගන්නේ කෙසේද හිත සතේ පිහිටන හිල්ල තමයි ආදමේ තියෙන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ දැන් හිත සතේ පිහිටන්න අපිට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයෙන් දැනෙන ආශ්‍රය ඕනම අරමුණක හිත සතමත් කරන්න පුළුවන් ඒක දැන් හොඳට තමන්ට තෙත් ගතිය, නීල ගතිය හොඳට වැටහිලා තියෙන අන්න එතන හොඳට සතේ පිහිටපොසයි හොඳයි. පරයන්ක භාවනාව සිත සතිහි පිහිට විට පයක් පරණ ආස්වාසය හා ප්‍රස්වාසය හොඳින් හඳුනා ගනිමින් ඒ දෙස සිත අවධානය යොමු කරගෙන සිටියෙමි. ඊපසු කයේ වේදනා දැනෙන ස්ථානයකට සිත අවධානය යොමු කළ විට ඒ වේදනා ඇතිවන නැතිවන සැපෙත් අඩු අඩු වන සැපෙත් හොඳින් දැනෙමි. මෙරට එම රාගනය වෙනස් වන නිසා අනත්ත බවත් නැවතලාවට ඇතිවන නිසා දුක්ඛ බවත් මම විසින් ඇතිකර නොකරන නිසා අනාත්ම බව පමණ මම මට මැනෙන්නේ එසා මෙහි කිරීම ලෝරදිද එසා නැවතලාම් එම රාගනා දෙස සිත අනුකර සිතේ පමණක් කරයිතද සමාහෝ මේ පැහැදිලි කර දැනෙන්නේ වහන්සේට ඉල්ලා සිටිමි. ඔබලට ආපහු වැටහිම තමන් කලකම් ස්වාභාවික වෙන දැන් අරක අපිට හිත බොහොම නිශ්ශබ්දලා බලාගෙන බලාගෙන ඉන්නවා. මදිහත් මදිහත් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා සේවන කාලා බලාගෙන ඉඳලා එක පාටකට වැටෙනවා. මේක මේ කොච්චර බරක් වෙනස් වෙනවද? එහෙනම් මේක මේ මට ඕන විදිහට පාලනය කරන්න බෑනේ. ඔන්න ඔකට එක පාටකට නිකන් තමන්ට ශනිකව ආපහු වැටෙනක් නම් මේක හොඳයි. එහෙම නැතුව අපේ මේක පොඩ්ඩක් මේ රස වෙනකලා මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා මේක පාරවන්නේ. ඒක අපේ මේ ඒ කියන්නේ හිතේ මනසත් නිරීක්ෂණය කිරීම හරහා අපේ ඇතුළත නැත්නම් අභ්‍යන්තර ඇතුළත ප්‍රඥාවක් තමයි අපේ මේ අපේ ඉලක්ක වෙන්නේ. එහෙම නැතුව අපේ ඉක්මනට ප්‍රඥාව වන්නේ කියලා මේක හිත හිත බලන එක මනෝල තරන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූලික කමතහන ආනාපාන සතියයි. අර තාපඩක් කියන අර කලින් ප්‍රශ්නේ අනිත් එක මේ සමසන්නා ආනාපාන සතියේ ටික දුරාවක් ඉන්නවා ඊළඟට වඩනවට යනවා කියලා. ඒක එක පාටක් වඩනවට බලන්නත් එපා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වඩනාව නිරීක්ෂණය කරන්න නම් එමත් නැත්නම් අපි බලපෑම් ලක්ෂණ නිරීක්ෂණය කරනවා අපේ අනුපමනක එකම නාක් හිතේ හදාගන්න ඕනේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඕකේ කියන්නේ ආචාර මතයක් වශයෙන් අපි සාමාන්‍යයෙන් පිළිගන්න අනුතරම අපිට උපචාර මට්ටමකටවත් අපේ හිතේ දමලා තියෙන්න ඕනේ. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස බලන්න තමයි හොඳට වැටෙනවා මුලින් ආස්වාස ප්‍රස්වාස. ඊළඟට මේකේ සිද්ධාන වෙනස්කම් තේරෙනවා මේක කලින් එකට සාපේක්ෂව වන්න බැරි දිගයි කලින් එකට සාපේක්ෂව වන්න නැත්නම් කොටව ඒ විදිහට මේ යනවා මනස්කම් වටිනවා එහෙම වටිනවා මොනවද බලන්න කොහොමද මට මේකේ මේ මොනවත් අරගෙන බැරිද බොන්නට අමාරුයි ටිකක් මොනකොස එතන රවෝ මම කොටසක් විතර මට තාම තේරලා තියෙනවා මට මට මේකේ මේ නාසිකාග්‍රේ මොකද්ද දමය කියන්නේ? කාලයක් තිස්සේ නාසයේ මුලම චලනය කැරකීම බඳලන ස්වභාවය දකිමින් සිටිමි. ම්ම් මම නම් කියන්න අමාරුයි. ඒ කියන්නේ මේ <laughs> මුලම මොන හරි කරාබ භාවනාවක් නැත්නම් ඊට පස්සේ දැන් මේක මේ විදිහට වෙනස් වෙනවාද කියලා පොඩ්ඩක් විස්තර අවශ්‍යයි. ඉතින් අනිත් දවසේ නැවතත් විස්තර සහිතව ඉදිරිපත් කරන්න නැත්නම් ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තටම අපි මෙතන ඉදිරිපත් ලැජ්ජාවේ තමයි මොකද හැමෝම ඉන්නේ ඉගෙන ගන්න අවදී. ඉතින් ඒක මේ එහෙම අර කාටවත් මේ මේ මේ මොකද ප්‍රශ්නයක් ඇතිවෙන්න බැන්නේ තමන්ම තමන්ගේ මට මේ භවනාව දාන කරනවා ඉතින් හැම වෙලාවෙම තියෙන ඒ වුණා මේ මෙතන ඉදිරිපත් වෙන කිසි චකිතාවක් ලැජ්ජාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ මේක ඉතින් හැමෝම මේ ඉගෙන ගන්න අර පාරක් තියෙන්නේ ඒ නිසා මම විශේෂයෙන් උනන්දු කරනවා මේ කාලපන මාර්තා ඉදිරිපත් කරද්දී තමන් මුලින්ම ලැබුණු කාලපන මොකක්ද කියලා සඳහන් කරන්න. ඊළඟට කොච්චර කාලයක් වගේ මේක වැඩිවද? ඊළඟට වර්තමානයේ දැන් තමන් තාපු පැටලලා මොකද්ද වගේ සම්පූර්ණ විස්තර හදන්න. ඊට පස්සෙත් ඒ කියන්නේ මට පාරමනම් තව මට අවශ්‍ය විස්තර කරලා මම බලන්න හද්ද ඉදිරිපත් කරන මේ රජා මොකද මේ අනිත්‍යය තමන් ගැන මම හිතාගෙන අරගෙන ඉතව කියලා එච්චර යන්න අවශ්‍ය නැහැ. හොඳයි අපේ නම් අනිත් දවසේ මේ ප්‍රශ්න නැවත විස්තර සහිතව ඉදිරිපත් කරන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ පෙරවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. ආස්වාස ප්‍රාස්වාසය භාවනාවට වඩා ඒ තුනී වී නොදෙනී ගිය පසු ඔබ වහන්සේ උපදේශ පරිදි මා වේදනාවක් දැනෙන තැන මෙනෙහි කිරීමට උත්සාහ දරුවද ඒ කිරීමට නොහැක. වේදනාව දැනෙන තැනට හිත යොමු කළ විට එම වේදනාව නොදැනියයි. එවන් නිස්සල එමෙන් නිස්සල භාවයේ එවන් නිස්සල භාවයේ තුලදී අවලෝකය ඇතිවියයි. සිතට කිසිවක් ලබන්නේ. එසේ ටික වේලාවක් සිටිය හැක. භාවනාවට වාතය විකස මම දැන් මෙතනයි මේ කරන විටම හදවස්ම ඇතිවේ. සමහර විට ආස්වාසය හා හොටගැස්ම එකතන ඇතිවේ. ඒ ටික වේලාවක් ඇතිවේ නැතිවෙන යයි. මෙසේ මෙසේ වීමට හේතු ප්‍රඥා ගණනෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේ පතන බාධනයකින් නොබාමා යන සාක්ෂාත් වේවා. පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේ තත්ත්වය කොච්චර කල් ආ පොඩ්ඩක් කියන්නකෝ විස්තර. කලත් සෝමදාසයට දැන් මේක මම දවස් දෙක තුනක් මේ ආව දවස් ඉඳලා වඩන විට මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. අරමුණට මේ අර වේදනාවට සිත තියෙනකොටම ඒක යනවා. දෙන අයව මේ එක එක තැන්වල නලියන ගතිය. ඔව්. ඒක හිටියා. කොච්චර කාලෙ try කළාද? මාසයක් දෙකක් වගේ. මාසයක් දෙකක්. හරි. දැන් තමයි ඒ ඒවා කොහෙද? නැහැ. ඒක කතා කරන්නේ. ම්ම් හිතේ මොනවාද ඒ කියන්නේ ඒ වමත්තේ දැන් දැන් මොනවද? හිතේ සිතේ නැද්ද? නැහැ. ඒ මාර නිශ්චලභාවයේදී අරමුණක් ඇතුව ගියා. දැන් ගමනාවට ඒක දිහා බලලා ඒකට නැතුණා හිතේ සිතුවිලිත් නැහැ. හරි. දැන් කලාව මොන මොනවා හරි නම නැති අනිත් පැත්තෙත් නැහැ. හොඳයි. එහෙනම් අර හරිය යන්න පුළුවන්. මේ දැන් අර වේදනාවක් අපිට දෙහෙරයක් ආවා. ඒකම ටග්ගල බලලා ගියාම අපේ අපිට අපේ පාත්ත ගන්න හදවගේ උත්සාහයත් එක්ක ඉතින් අපේ පාලනයෙන් තරයි ඔයාට ගල ගියා. ඒ දරාව අරවත් එක්ක නිකන් ආවම බහව බම්බල් කරගෙන අවධානය යොමු කරගෙන ඉන්නවා. තමන්ගේ හිතට දැන් අරමුණක් නැතුව පවතින්න පුළුවන් බලතාව වටේනද? එහෙමයි. හොඳයි. එහෙනම් ඒ තත්ත්වය පටන් ගමු එහෙනම්. එහෙනම් ඒ තත්ත්වය දැන් කොච්චර විතර වෙලා ඉන්න පුළුවන්ද? විනාඩි 20ක්. 20ක් ඉන්න පුළුවන්. හොඳට සතනක් බලක් තියනද? එහෙම ඉන්නද්දි. මොකද නිකන් අර කියන්නේ මේ මොකක් වුණාද දන්නේ නැහැ කියලා අර දැන් සමහරවල්ලාට අර උනාඩි 20න් පස්සේ ඇහෙනවා ගමයක් කරනවා නැත්තම් මේ හැම තප්පරක් ගානම හොඳ අවධානයක් බලක් තියනද? ඇති කියලා හිතනින්ද නැගිටිනවා. මතෙන්න. ඇති කියලා හිතනින්ද නැගිටිනවා. ඇති ඔව් මම ඒ කාල පරිතරය තුළදී මම සතුටක් බවක් තාලා හිතෙනවා. ඔව් මේ හිතේ කෙනාලා බාර හොඳට තාරනවා. හිතේ මොනවාක්වත් අරමුණක් මේවා අමලන්නේ කියලා තාරනවා. හොඳ. ඒ වගේ හොඳයි. එනම් ඔයාලා ඉස්සරහම ඔයාලා ඒ කියන්නේ සක්මනේදීත් පුළුවන් තරම් සහලව ගන්න. සක්මනේදීත් බර කරලා හදන්න නැත්නම් බඩ විස්තර කරලා විශේෂයෙන් හිත මෙහෙමම අවශ්‍ය නැහැ. හිතට අවශ්‍ය නම් කරන්න වෙන්න. හිතට අවශ්‍ය නම් විතරක් නම් අපි ගම් බොහෝම සැහැල්ලුවෙන් විවාහ කියන දවසක් නෙවෙයිදන්න. ඒක ඉතලකට හිතන හිත හිතම අවශ්‍ය නම් නැහැ. අවශ්‍ය නැත්නම් මානක අපිට ඉන්නවනි. ඒක අපිට ඉන්නවන්න දැන්. මම අරමුණු නැත. නැත්නම් සත්‍යනාමිත් තමයි තරම් මම අරමුණට හිතන්නේ. මේ සම්බන්ධයට එකට යන්නෙත් නෑ මුතුන්ට එකට යන්නෙත් නෑ කියලා තේරෙනවා ඒ විදිහට යන්න. අර මොකක්වත් අර කරන්න අවශ්‍ය නෑ. ඊළඟට පරයන්ක මම වලාද ඔය විදිහටම තව ටිකක් ඔක බලමු. දැන් දැන් කියන්නේ ඉවරත් කරලා උතට යනවා දැන් හොඳයි. දැන් ඔන්න ඉතින් චුට්ටක් බලන්න. හිත ඒ වගේම වේදනාවක් නැත්තම් බොහොම බොහොම නිස්කලංක විවේකී හිතලා බලන් ඉන්න. ඒ වගේම හිත දිහා පොඩ්ඩක් බලනවා. ඒතර පොඩ්ඩක් එන්නේ සිතේනවා ගැන කිසි ප්‍රශ්නයක් කරන්න එපා. ඒ සිතුවිලි දිහා බොහොම මධ්‍යස්ථව බලනවා. දැන් අපි තුමු මොකද දේශ සිතුවිල්ලක් ආවා. ඉතින් ඒ ආවක දිහා ඔය පොඩ්ඩක් බලනවා. ඒක හැබැයි ඒවා එපා. මොකද මම මලට බලන එකක් නැහැ. මොකද සතිය සෑහෙන බලලා තියෙන්නේ. අරවන එකක් නැහැ. ඒ අරවන එක මේ කොහොමද බලන්නේ මොන මොන හේතු අරන් නාන්නේ. එක්ක මේක පැත්තෙන් පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම මේ අරවන යන යන ඉන්නත් ඒ ප්‍රශ්නයක් නෑ. අර තරම් වෙන විස්තර වලට යන්නේ නැත. නිකම්ම බලන්න ආවා පොඩ්ඩක් ආ බලන්නේ. රසන්නාමන ඒ වගේ බලන්න. දැන් මේ වාවාවලට ශාවනා බරවාලයට ගිහින් බලන්න. ඒ වෙලාව වලට පස්සේ මානසිකලක් ආව නැත්තම් ආයෙත් අර වලට සම්බන්ධ ආවි. ඒ වගේ සම්බන්ධ වෙන්න. ආයෙත් තම සිතලක් එනවා. ඒකෙත් අර වාවාවලට බලනවා. ආයෙත් ඒක බලනවා. තව බයක් දැන් කරන්න තියෙන්නේ. දැන් හොරා විවේකය වන්න. දැන් ඉඳගත්තමත් හොරා කොහෙම තබ කරන හිර කරන වරන් එපා. බොහොම කම් හරිම නිදහසේ බොහොම විවේකීව බොහොම සැලෙන්න ගන්නත් ඕනේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට යනවා දැන් අවුරුදු දෙකමාරක් තුනක් පමණ වෙයි. පොහොන්ක භාවනාව. Mira el diagrama de tu mamá. Paso a la palabra y viene que paso. Si te realiza cada tres semanas, tres semanas con el que te habla, sale la cara que se te sigue. Sale la palabra de cara. Lea la bala está en la cara de tu amiga. Vuelta a cara la está en el sitio de tu amiga. Cada vez que te va a dar Bank Erawi bungika yang berada, namun bank kaki yang rawa berada ikat peta ikat diketemis di bumi. Lalu tanda tata, tata tara diketemang dan rara tana ke situ yang namanya nata yang di di situ lagi ikat sama tara istana kedua. Kerai sama idana nata tara bata දාප ප්‍රකට වන බාධ බැවින් නමුත් දාප ලෙස මනී කර නැත දෝපකේ උපකාරක බව දාපා බලීම ප්‍රකට කරගත හැක යාපනාවේ අධිපාද බවයි ලබා ගැනීම ත උපදෙස් පතමි උදේ සහිත පරිවන් සරණයි මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් මම හිස්තැනට යනවා කියනවා ඕකෙද කියන්නේ මොකක්වත්ම කියන්නේ හැඟීමක් නැද්ද කියන්නේ කාගෙද දන්නේ තෙරුවන් සන්නේ. ඔව්. ඒකෙන් දැන් අතෙන්ට ගියාම මේ නිකන් ගවිලනෝක يعني එහෙම නැත්තම් කියනවා නම් කොච්චර කාලයක් ඉන්නවද කියලා හිතීමක්වත් නම් එහෙම නැත්තම් වෙනවට සබ්බාරමේ ඒ මොකක්වත් ඇහෙන්නේ නැතව හුස්ම අත්හැරෙන්නේ නැත කිසිම දෙයක් නැත හරිම නිකන් අමුතු නමකට මානෙ නෑ නෑ ඒ කියන්නේ දැන් මම අනිත් තමාවදී බලනකොට අනිත් තමන් අනිත් කටයුතු කරද්දී හිත මොඩල් සිතනවා වගේ තේරෙනවද? ඒ කියන්නේ ගාක් සිතන බලාවද තාම හිත තියෙන්නේ ඒකේ සිතන බලාවද තියෙන්නේ. කලබලකාරී කලබලකාරී දෙයක් තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ ඔව් ඒ ඒ කියන්නේ අතට බලන්න වෙනවා. ධාතුන්ගේ ලක්ෂණ වලට බලන්න වෙනවා. ඒ කියන්නේ මේ මේ මෙතන යන්නේ කියන්නේ සමත පැත්තකින් ආපු වෙන සමාධියකට යන්නේ. ඒ කියන්නේ මේ විපස්සනා මරහාවා ඒ කියන්නේ මෙතන ධාතු ලක්ෂණ විදක්ෂණය කිරීමකින් හරහා නැත්නම් වේදනාන පස්සනාවෙන් හරහා චිත්තාන පස්සනාවෙන් හරහා අර ක්‍රමානුකූලව අරමුණ රංජනය වෙන ක්‍රමයට තමයි අපිට යන්න තියෙන්නේ. තියෙන සෞඛ්‍ය සම්පන්න. ඒකයි බුදුන් වහන්සේ අනුමත කරන දැන් කාම අන අනුපස්සනාවක් කරහම බුදුන් වහන්සේ කියනවා කාය කාම පස්සේ විහෙරම චිත්තං රජ්ජති. ඒ නැත්තම් වේදනා වේදනා සෝමනාව පස්සේ විහෙරම චිත්තං රජ්ජති. චිත්තේ චිත්තේ චිත්තාන පස්සේ විහෙරම චිත්තං රජ්ජති. ධම්මා ධම්මාන පස්සේ විහෙරම චිත්තං රජ්ජති. මේ විදිහට මේ යන අනුපස්සනාවක්ම ප්‍රමාණිකව කරනකොට තමයි මේ හිත අරමුණ අරමුණ නැක් වෙන්නේ. දැන් අපි එහෙම නැත්නම් අපි එකපාරටම වඩනකම අපිට අපේ සමත සමාධිය තියෙනවා ඒ සමත සමාධියට සමාධියට කෙනෙකුට ඩඩාන්න පුළුවන් මොකක්වත් නැතුව යන නිරම අරමුණ කරනවා කාලා ඒකට බහිනවා ඒ අරමුණට අරමුණ ඇතුළේ ඉන්නේ ඒකට ඒ ඒක මා කෙනෙක් කරන ඒක කෙනෙක් පායයකට මොකද මොකුත් නැහැ නිකන් අර මේ මේ දුරුකමක් ඇතුළට ගියා වගේ නැත්නම් මොකක් හරි අස්සකට ගියා වගේ ඉන්න පුළුවන් නමුත් ඒක මේ අපි කියන්නේ මොනවාකාර කියන්නේ එතනයි පිටම් දෙකක් කරනවා කියලා නෙවෙයි. ඒක නිකන් අර සියලු දේවල් ඔක්කොම යටපත් කරලා නිකන් මේ හිස්තනකට වල හිතවද බැත්තේ. ඒ නිසා බලන්න සක්මන් භාවනාවේදී විස්තර බලන්නකද කරන්නේ? දැන් මට පුරුදු වෙලා තියෙන ගෙදර ගොඩක් වෙලාවට මේ රැයට තමයි සක්මන් කරලා පාරයන්ක සක්මන් කරන්නේද? ඒ කරන ඒක දැන් ඇස් රැහෙනවා කාමරය ඇතුලේ කරන්නේ. ඇස් ඇස් වෙනවා. ඒ කියන්නේ සක්මන් ටිකක් කරනකොට ඇස් ඉබේට වෙනවා. ඔව්. ඒක තමයි කරන්නේ ඒක ඒක ඒකෙන් සක්මන් හොඳයි. ඔව්. එතකොට ඒක සක්මන් කරනවා. පස්සේ එක වෙලාවකදී වැඩි වෙලා කරන්නේ නැහැ මේ 15ක් 20ක් මිනිත්තු වගේ කරනවා. කරනකොට මට නිකන් හිතනවා දැන් ඉඳගම්මු කියලා හිතනවා. ඇසුත් වැහෙනවා. ඒ කියන්නේ නිකන් මේ සිතුවිලිත් යනවා පැත්තකින් වගේ නිකන් ඉනර් චැක කියන්නත් බෑ. හොඳටම හිතනවා කියන්නත් බෑ නිකන් එක ගරේල් පීලි දෙකක් වගේ පොඩ්ඩක් එහෙම යනවා. ඔව්. ඔහේ ඔහේ ගිහිල්ලා අරම තමයි මගේ ස්පක්කන්න ඔය ඉඳගන්න ඉස්සෙල්ලා. ඒක සක්කාලේ දැන් අපේ කරේ වටපිට බල බලා ගියත් ඒත් ඇතුළටම නැද්ද අරමුණු. ඒ සමාත නැත්නම් තනිකර හොඳට අවධානයෙන් මේක යන්න ඕනේද? මට පිටේ වෙලා කොහෙත්ම ඉන්නේ නැහැ. මට සිතුවේ නේක. ඒක කවදාවත් හොඳ. එහෙනම් කියන්නේ ඊට පස්සේ ඉඳගත්ත ගමන් තම්බලා තම්ට යනවා. මේකවත් හරිද? ඔව්. සිතුවිලි පොඩ්ඩක් එනවා. සමහරවිට හිතනවා නිකන් අමුතු සිතුවිලි, ඒ කියන්නේ මට සම්බන්ධ නැති මොකක්ද පොඩි ඉනෝෂට කියලා මං හිතන්නේ නිකන් එහෙම මතකෙකුත් තියෙන අර පොඩි ඒවට ගිහින් ආපහු එනකොට පොඩ්ඩක් හිතනවා මොකක්ද ඒ කියලා නිකන් මං හිතන්නේ. අර ඉස්සරතර පාරමිතා සාරක හිරවලා නැති අනාගතේ නේද? අරක පැයක් ඉඳගත්තුත් සමහරලාට half an hour වගේ මේ එන ඒවා තියනවා දෙපාරකට එහෙම නෑ දැන් එහෙම නම් මම මම සාමාන්‍ය වෙලාව බලන්නේ පොඩි පොඩි ඒවට කියලා මට හිතෙන්නේ මොකද යනවා ආයෙනවා යනවා එනවා ආවහම ගොඩාක් ප්‍රකෘති තත්ත්වයකට නෙමෙයි ආයි ඇවිල්ලා ගියා කියන එක වගේ තේරෙනවා ඒකට ආයි ඇවිල්ලා ආයි හුස්ම බලලා ඒකට කියනවා සක්මනක් නොකර නිකන් වාඩි වෙන්න. නිකන් වාඩිලා මොකොත්ම කරන්න නැතුව එක්කම තහවුරු බලන්න. එහෙම නැත්නම් කලාව බලවන්නේ වලවන්න හැදී ධාතුන් ලක්ෂණ හරි බලනවා කියලා වැඩට දාන්න. ඒ කියන්නේ මම දැන් හිතේ සමාධියක් තියෙනවා හැදිලා. නමුත් සතියෙන් සතියෙන් එක කරනවා නැත්නම් විපස්සනා පැත්ත තමයි බලන්න ඕනේ. ඒ නිසා කෙලින්ම නම් හුඟක් සමාධිය කරහා නම් යන්නේ අතන පේනවා. ඒ නිසා මේ එහෙම නොකර කෙලින්ම තමයි බලන්න බලන්න. ඔය කීපයක් කරලා බලන්න. එක්කම තමයි අපිට බලන්න. ඉතින් අපිට බලන්න සතියේ බලන්න ප්‍රශ්න නෑ මේ අවස්ථාවේ. ඉතින් බලන්නේ ඔන්න එනවා යනවා එනවා යනවා එනවා යනවා එක උදාහරණයක් ගන්න. මේ එනවා යනවා කොහොමද තමයි දරන්නේ? දැන් මේක ඇතුළට මේ දැන් එළඹාගෙන තමයි මේක අන්තර්ගත කරන්න එපා සමහරවිට අමාරු පුළුවන්. ඒක බලතවද? අන්තර්ගත කියන්නේ එලසිතානේ මෙතන හිතනවා මොනවාද බලන්න කරන්න තියෙනවද? අපරාධ නැතුව. ඒ කියන්නේ <laughs> එතකොට කියන්නේ බලවත් අහවද? ඒ කතාව දෙකේ අහවද? ඔව් එහෙම කරනවා. ඒකම ධාතුන් රබන කන්වලට ස්පර්ශන ස්ථානවලට ඒවට උදාන වෙනවා. ඉතින් ඔයාලට ඒවා අමාරුයින්. ඒවා ඒවා බහින්න. ඒ වගේම වල පොඩ්ඩක් මේ සමාන අරමුණ ගන්න පුළුවන් මේ සමාන කරනවා. මොකද දැන් ඒ කියන්නේ ඔය සමාන ප්‍රධාන තරම් නම් හරනවා තියෙන්නේ. එහෙම ඒක නවත්තලා මේ කලා බලන භාවනාව වලට මානව බල හුඟක් සක්මන් කරද්දී ආය සමාන වුණා හිත. එහෙම ආදි කරන්නත් එපා. මේක කරන්න එපා කියලා වාදලා. වාදලා මේ කේ කේ තේම භාවනාව බලන භාවනාව ස්පර්ශ ස්ථාන ඒකට හිතන ආව නිරීක්ෂණය කර කර ඉන්න. වාදලා තේම නිරීක්ෂණය කර කර ඉන්න. ඔන්න සක්මන් යනවා ඒ විස්තර බලන්න කරන්න. විස්තර බලන්න කියන්නේ හොලාට විස්තර බලද්දී තමයි හිත කියන්නේ සංසිඳනවා නම් තමන්ට ඒක තමයි හොඳට බහගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඒක වත් ප්‍රශ්නකුත් නෑ. ඒකට විපස්සනා පැත්තෙන් තමයි යන්නේ. නැත්නම් කියන්නේ ඒ වගේදී රෝම සමානකට අන්නාන සක්මන දාන සමානයක් කියන්නේ නේද? ඒක නෑ නේද? ඒ සක්මනේ මොකක් ප්‍රශ්නක් නෑ. නෑ සමනස්. විස්තර බලනවා කියන්නේ අර ඉස්සර කරා වගේ නිකන් මේ දැනෙන ඒ උණුසුම ඒවා ඒවා ඒවා නම් තමයි අපේ නාම තමයි දෙන්නේ ඒ තමයි තමයි තියෙන්නේ දැන් මේ වාපස්තනාවත් ටිකක් විසිරෙන්න පුළුවන් විතර ඒකත් තමයි කොච්චර කරා ඒකෙන් ටිකක් අරගෙන ඉතින් ගහගත්තට පස්සේ මේකෙන් හොඳද? ඒ සලාභයට ලබන වෙන තරමට හොඳයි. එහෙමයි. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සර්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු කරමි. හුස්ම රැල්ලකින් බසකින් සිටීම තුළින් ශනික අනමිත්‍ය සමාධි අවස්ථාවක් අත්දැකීමි. දැනට හුස්ම රැල්ලටම අනුගත වී සිටීමේ හැකියාව ඇත. බාල අවස්ථාවක් සඳහා එසේ සිටීම පමණක් කරුණාවෙන් පහදා දෙන මැනවි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. දැන් ඒක වරණය කතා කරන්නේ නැහැ. මේක තමයි ඔක්කොම දෙක කරලා කියලා මම හොද්දක් බලන්න ඕනේ. කාටද බලන්නේ? කාගෙද මේ? ඒ කියන්නේ මේ ඒ ආයත මට්ටමකට තමයි කියන්නේ නැතුව එක පාටම ගන්න මාරේ හින්දා පසන් විස්තර සහිතව ඉදිරිපත් කරන්න තමයි ඒ කියන්නේ එක්ක ඉදිරිපත් කරනවා සම්පූර්ණ තොරතුරු සහිතව නැත්නම් සෑහෙන විස්තර ගන්න වෙනවා ඉදිරිපත් කරන අකමැති නම් සෑහෙන විස්තර ගන්නවා ක්‍රියාකාරයක් කරාද මොන වහනාද කරේ ඉස්තර බලනවාද මේ බලන කොහොමද ඔක්කොම කියන්නේ නෝ නැත්නම් මේ උදින කියන්න බෑ <laughs> හැබැයි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මට මාක සාකච්ඡා කරන්න පුළුවන් නේද ස්වාමී මං හෙට අහලා ලියලා බලන්න. අකලම ඒක තමයි කියන්නේ ඒ කියන්නේ ඉදිරියට ප්‍රශ්න විස්තර ලබනවා. ලබනවා ඒක විස්තර දාන්න. එහෙම නැත්නම් කියන්නේ කියන්නේ අත්‍යවශ්‍ය

පැහැදෙන්න. දවසේට මේ ආත්මය නිවන සෝපත. තව ටිකක් කරගෙන යන්නකො ප්‍රශ්න වලට දමව ඔවා හොයන්න එපා. තව හොඳට මේ කියන්නේ දැන් මූල කර්මස්ථානයක් වශයෙන් ආනාපාන සතිය කියලා සඳහන් වෙනවා. එතකොට ඒකේ තව මුලටත් ඉන්න. කියන්නේ මේක සමාධිය දාන මේක සමතේ දාන මේක විපස්සනා දාන ඔයන්න බලන්න ඉක්මනින් එපා එන්නට බලන්නයි තමන්ට හුස්මවල කියන එක හොඳට සපයන් ඉන්න පුළුවන්ද දැන් මේ යන හුස්මවල කලින් හුස්මවලට සාපේක්ෂව බලන්න වැටෙන්නේ එන්නත කොටවලට වැටෙන්නේ ඒකට මේ හුස්මවල මට මඩ කොටසක් අල්ලගන්න මේ මඩ කොටසක් තේරෙනවද මේ අර කොටසක් මට තේරෙනවද මම අතරින් කන්නේ ඉස්සක් වගේ තමයි ඒකත් මට තේරෙනවද කියලා මේ මේ විදිහට බලන්න එතකොට මේ භාවනාව ටික ටික අන්න මේ තේරුම් ගන්නවා. ඒතකොට ධර්ම එක නැතිව භාවනාව තර්කානුකූලව තනුවත් තවම අම්බකින් නැතිව අපිට මනසක වික්ෂිප්තනමක් නැත්නම් සැකලවරණයක වන්නේ ඒ නිසා බලට භාවනාව කරගෙන යන්න කියන්න තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරව ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව විනාඩි 10ක් පමණ කාලයක් සක්මන් කරන විට දෙපතලට කිසිම බයක් ලැබෙන්නේ නැහැ. පසුව ඇටසැකිල්ලක් පමණක් ඇවිදලා බව සිහිවේ. ඇටසැකිල්ල ක්‍රියාකාරන ආකාරය මනමින් පැහැදිලි වේ. ඊළඟට ප්‍රධානක මේ ප්‍රධානක දතලේ සෝත රාලාවකින් හුස්ම රාය ලැබෙනේ ගියවිට ශරීරය ඒකට අඩයයි. හරියටම යා ලිෆ්ට් එකකින් ගමන් කරනවා වනිය. පසුව ශරීරයේ පීඩ බවක් නැතිනේ පාරවල සබාවක් ඇතිවන්නේය. මේ අවස්ථාවේදී දෙපාරක් සමාධි ආදී උපේක්ෂාවේ සිටිය හැක. පායකට පරණ පස කාය දස පාරණ විට ශරීරය ඇතුළත බේදව පත්‍යක් වෙන් පලන්නාසයි බැරි. මේ අරට එරට එම කොළප කොළප කපස් තෙස් දෙකක් පළවෙනි දින කොළවේ පස්වන යන ආකාරය බලමින් සිටින අතර සත්ත පුත්තලේ ප්‍රමත බව දාප යාත්‍රාවක් පමණක් පමණ බව පතවා ගති. එසේ භාවනා කරන සුදුසුද කියලා කරුණ අවබෝධ කර බලමින් ගෞරවයෙන් ඉන්නා සිටින. ඔබ ඒ සිට දිනල සතරාර සත්‍යවදවන දේවල් පවන විදිහට පාපලය කරන පොරේ සාන රාත්‍රී කාලයට නින්දමාන බවේ එකේ සිට පළදක්වා කාලයේදී සමාධි ගතනේ භාවනාවේ සිටින සුදුසුද පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගෙද කියලා ආ එනවා හරි තෙරුවන් සන්නයි. දැන් මේ හොඳටම පාක් විතර එන එක කොච්චර කාලයක් විතර අත්දැකීමද? මම දැන් භාවනාවට යොමු වෙලා ඔක්ටි එකමාරක් විතර වෙනවා. එකමාරක් විතර. හොඳයි. දැන් මේ තත්ත්ව කොච්චර කාලයක් විතර එනවද? අවුරුද්දක් විතර වගේ. වගේ නම් කෙනා අවුරුද්දකට මම මාත් එකම ඉන්නේ නැහැ. ඔව්. මේ ගෙදර ඉන්නකොට ඒ වෙලාවේ එහෙම ඉන්න පුළුවන්. ඔව්. මේ එක ගොඩක් වෙලා උත්සාහල දිහා බලන්න ඕනේ වාඩි වෙච්ච ගමන්ද සංසිඳලා එහෙමම අර උඩට වගේ උඩට වගේ ඉස්සිස්සි යනවා. හහ. ඒ ගිහිල්ලා ඉඳලා ඒ ඉන්නකොට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නිකන් රෝක් වතුරක වගේ පාළවෙච්ච බහවක් එපාය. හරි. ඒකට එතකොට ඉන්න පුළුවන් පාහ පාහතරක් පිටිලෝද පුළුවන්. හොඳයි. ම්ම් දැන් ඔය ඔය ඉන්න මට්ටමින් ඕන වෙලාවක එළියට යන්න පුළුවන්ද? එදින තේරුම් ගන්නවා ඒක සුදුසුම රටනක ස්පාලාන්ගේ වාඩි කරපු පිටත පේපරේට එන්නාර අහහ ඊට පස්සේ අපි ඒක එඩිටර් කරනවා ඒ කියන්නේ පේපරෙන් පස්සේ දෙලට එන්නේ ඔව් ඊට පස්සේ එන්න බෑ ඒවා එන්නේ එන්නේ ඒ කියන්නේ අපිට එහෙම අනිස්ථානයක් කරන්න නැහැ කියලා දැන් එතකොට අපිට විනාඩි 5න් එළියට එන්න ඕන එන්න පුළුවන්ද නේද? එහෙම තමයි. එහෙම තරම් පායක්වත් ඉන්න ඕනේ. එහෙමද? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි. සක්මන් භාවනා කරන්නේ නැද්ද? සක්මන් භාවනා කවදකත් කරලා මට ආවට පස්සේ මේ සැරේ මං ආවේ. මේක මම පොමේ කරේ මට දැන් ඇවිදිනකොට කපන්න නිදර ගියා. මම 10ක් දුන්නා ඊට පස්සේ මට තේරුණා ඇගේ ඇටි ඇක්ටසයිකල් එකක් කරලා ගිහින් මේ තමයි බලවස් වල කර. ඔව්. ඒක ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙනවා. මේක අඩු වුණා. ඔව්. ධනේස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පිළි නෑ නෑ නෑ නෑ ඉස්තිරියට යනවා කියලා ඒක තේරෙනවා හොඳට. හොඳයි. පොඩි සක්මන් භාවනාවේ යෙදෙනකොට බලන්න යටපත් වල අවධානය තියාගන්න. යටපත් වල. යටපත් වල බලන්න හොඳට තබලා තියෙන. ඒ කියන්නේ මම පලාව වදනකොට තේරෙනවා අන්න ළඟට දරනවා අන්න රණවතියක් තේරෙනවා. දාට නිකන් සිමෙන්ති පහේ නම් ඒකේ තෙත් ගතියක් හරි නැත්නම් වලේ ගතියක් හරි නැත්නම් සිසිල් ගතියක් හරි වල තේරෙනවා. ඊළඟට වල පහේ නම් අන්න බාහුව ගතියක් වගේ තේරෙනවා. අර අන්නයට පරම්පරම නවනව යොමු කරන්න. ඊළඟට සමානාද පාළේ බලන්නේ ඉස්සරහම ඇඟිලි වලට නැත්නම් වලට ඒ වගේ විස්තර බලන්න. පරම්පරම විස්තරත් එක බලන්න. ඊළඟට ඒකේ විස්තර බලන්න අතන තමයි පුළුවන් මේ අර අර සමාධියට ගිහිලා ඕන වෙලාවක එන්න පුළුවන් ඉතින් අපිට මේ විපස්සනා පැත්තට බලන්න පුළුවන්. නැත්නම් ඒකේ ගිහිලා වාක් ඉන්දෝනවර හෝ සමාධියට නිකන් අර අරක් ඉන්නේ. ඒ කියන්නේ සමාධිය විකල්පයක් කියලා කියන්නේ ඒ කියන්නේ කියන්නේ සමාධි සමාධිය කියන්නේ පක්ෂයක් වශයෙන් හඳුන්වනවා. අපිට ඒක ලබා අරක් තමයි. මොකද ඒක ලොකු සායක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ කියන්නේ දැන් අපි විශේෂයෙන් මෙහි අපි පුළුවන් තරම් වේගවත් කරන්නේ සතරපට්ටාන පැත්තට. ඉතින් එතනට ගන්න නම් අනිවාර්යෙන් මේකෙන් එලට ගන්න ඕනේ. එලට එන්න ඕනේ. ඒ නිසා කියන්නේ පාවනම් මේකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කියන විප්‍රාණ සතරපට්ටාන තියෙනවා. ඒ කියන්නේ වර්තමාන වශයෙන් සතරපට්ටාන හැබැයි ගස් බලන්න තියෙනවා. <laughs> නේද? නේද? ඒක තමයි මම කියන්නේ. එහෙම නෑ. <laughs> ඒ කියන්නේ නැද්ද? ඒ කියන්නේ ටිකක් ඉතින් මේකේ ප්‍රබෝධන කරනවා කියන්නේ කෙලස් පරා යටපත් කරනවා හැබැයි ඒක බලන්න මාසයක් කල නොකරේ තාගරේ මොකක්ද කරන්නේ අර ඔක්කොම වෙනස් තමයි ගොඩනගනවා ඉස්සෙල්ලා තිබුණාට වැඩිය මගේ සිතේ වෙන කොටස් හදාගිනයි කියලා මට තේරෙනවා. ඒ ඉස්සර කැහිපි ගියා දැන් යන්නේ නැහැ. ඒ කියන්නේ සමා කියන්නේ සමාවයක ඒක යටපත් කරනවා. ඒක එහෙමයි. ඒ කියන්නේ අපිට නම් කියන්නේ සමත සමාධියකින් සෑහෙන කෙලෙසෙන් කියන්නේ රාගය වෙන පුළුවන්, දේශය වෙන පුළුවන් මොකක්වත් නැහැ. බොහෝම සෑමකාමී තියන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් නිකන් බලන්න දෙවියන් කියන්නේ ඕක නොකර සමාධියට යන්නම නැතත් මාසයක් කියලා මාසයක් කියලා ඒ සමාධියට ඇසුර කරන්න නැතුව මාසයක් ඉන්න. ඒවල පොඩ්ඩක් කොහොම අරමුණක් තියෙන ටයිම් ගෙටල කට්ටිය එක්ක එහෙම පොඩ්ඩක් බලන්න සංසවාදයෙන් කරන්න බෑ. සංසවාදයෙන් කරන්නේ නිකන් තාවල තාවල තියෙන එක විතරයි. තනලා නිකන් අර මේ මොන මුද්‍රාවලියක් දානකුත් නුකුත් නෑ නිකන් අර විස කැට්ටෙන් යනවා වගේ තමයි. ඔක්කොම මාකට තියෙනවා හැම. ඉතින් අර සතියක් කරලා ඔක්කොම ටික ලියනවා. එතකොට සංඥාස් දැන් අර කය කොටස් වරණකොට ඒකත් කරනවා ඒකම ඒතරත් ඒ කියන්නේ ඒතරත් තමයි යම් සත්‍යයක් ගොඩනගනවා එතරම් තියෙනවා අර සම්මත මට්ටමේ ඉන්නවානේ. දැන් මම කෙස් බලනවා, නම් බලනවා, ආත්මා බලනවා, බඩදේ බලනවා, බඩවැල් බලනවා කියන අර ඒකට තියෙන්නේ නියමම අදහත ලක්ෂණයට අනුව අපේ මේක නම් ටිකක් නැතිනවා. අපේ අපේ මේ වරකන්නේ ඔය මේකක් තියෙනවා, අරකක් තියෙනවා, මේක ඇලක් තියෙනවා, මේක ඇලක් තියෙනවා කියලා. ඒ ඒ කියන්නේ ඇත්තටම සතරමහාතෝම මොනවද? සතරමහාතෝම තියෙන තාම කියන්නේ තමයි ලක්ෂණ සබනාවක් තියෙන්නේ. ඒ ලක්ෂණ සබනාවම වර්ගයේ ප්‍රසාරයක් කරන්න. දුබාර නොතපිටම් කරන ආ කොටස් තෙස්තේ මනෝවිද්‍යාව සාමාන්‍ය ඇතුළත් කෙලස් අමාරු. කෙලස් අමාරු ආරම්භ. කෙලස් අමාරු අමාරු තමයි ඒකෙත් කියන්නේ එතන වෙලා ටිකක් දමනයක් කරනවා. කෙලස් මොකද අපේ එන්න ගියනේ. අන්නේ රාම අරමුණ දැක්කට තමන්ට දරවලා තියෙන මතකයක් වගේ පේනවා. නැත්තම් මේක තියෙන ප්‍රකාශනයක් තියෙනවා. ඒනම ආදාන නම් ආදාන දිහට පාන්නේ. ප්‍රකාශනයක් මතකවන්නේ. එහෙනම් ඒක බලලා කරන්නේ. ඒක ඒක මොනවද බලනවාද? ඒ ඒ වටට මෙහෙම තමයි විපස්සනා නෝර විපස්සනා බලන්නේ. එනිසා මනත සමාධිය කියන්නේ අපි හදා විපස්සනාවක් කරන ඉදිරියට යනවා සමාධියට කියන්නේ සමාධිය එලයට අරගෙන සැලසිලිම දක්වා කරන වේගලාවකට වැඩි නෑ නැත්නම් ඒක ප්‍රශ්නයක් එනවා ඉතින් පැකාලක් තමයි ඉන්නේ ඔතන අරමු කරා කොම් පැකාලක් වගේ හිටියා ඒතාවම කර දෙන්නේ දවස් සමාන වලටම පැකාලකින් පැකාලක් වලට ආලා බලන මේ අවස්ථාවේදී මම කාටවත් බලන්නේ දැන් මම දැන් කාලේ නිකන් කේන්ද්‍රවල ආදී තේරෙනවද නැත්නම් සම්මත ගතියක් තේරෙනවද නැත්නම් ප්‍රීති සමහරක් තේරෙනවද හිල්කන ඒක වේදනා ශාස්ත්‍රයෙන් වහපුවා බලන්න අපට සලාපන්න සමතන් උපසාරවන්න දැන් බලනකොට මේ කුරුබගේ දරවගෙන බලනවා බලලා ඊට පස්සේ කිව්වා නැතිලා ගියා ඔව් නැතර වහන්න පස්සෙ කොහොමද ඊට පස්සේ ආතෝ සර්ගදිට ගිරුණා ඒකයි ප්‍රශ්නේ ඒ කියන්නේ ආයේ අතන බලනවා කියන්නේ අර කාලේ වෙනවා. ඒක එතන බලන්නට අපේ විපස්සනා පැත්තේ අර විපස්සනා කරලා තමයි මොකද බලන්න තියෙන්නේ. මෙතන වල අරමුණකට මොනවාම ස්වභාවයක. අරමුණත් එක්කම ස්වභාවයෙන්දී මොනවාම තියන්නේ. දැන් බුදුහාමසා වල කියලා බලන්න ගිහිල්ලා බුදුහාමාවන් කිපිසසොට්ට කියලා තියෙනවා. ඒකේ ලස්සන කියලා සමාමි සම්පත සමාමි මම අහනවා. සමාසමාවට ගිහිල්ලා ඒකෙන් අහනවා තමන්ට ඕනෑම දෙනම මේ කාම ස්වභාවය. යම් රූප ස්වභාවයක් තියෙනවා. රූප කෝණයෙන් බෙන් හත ලක්ෂණයට දාන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ණා පැත්තක් බලලා පමනාවට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොනහරි සංඥා මට්ටම සංස්කාර මට්ටම කියන්නේ චිත්තානුපසනාව ධම්මානුපසනාව දාන්න පුළුවන්. ඒ දාලා උදාහරණ ගන්න අච්චතා දුක්ඛතෝ රාමතෝ ගන්තෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ මේවට ප්‍රසහ කරන්න. ප්‍රසහ කරනවා කියන්නේ ආයතරමයි අරසනාවන්න යන විදිහට ඒකට අනුකූලව සමාජයේ අස්සට ගන්න කියන්නේ. ඒ වගේම සම්ප්‍රාය සමාජය හරහා ප්‍රතිපල තම අනිත්‍යයෙන් දුක්ඛයෙන් අනාත්මයෙන් සමර්ථනය කරනවා. සමර්ථනය කරන කියන්නේ මේක තේරුම් ගන්නවා. දැන් මොකද මේ සමාජය කියන්නේ අපේ වේරවල මත සමාජය. කියන්නේ අපේ මොකක්ද කියන්නේ සංස්කාර සංස්කරණය කරලා අපේ බලන් යටපත් කරගත්ත සමාජයක් නේ තියෙන්නේ. නමුත් ප්‍රතිසමාවන වල ක්‍රමානුකූලව ටික ටික ටික ටික කියලා සමනය වෙලා සමනය වෙලා එතකොට අර සමානව හරියට ස්වාභාවික දෙයක්. එතකොට නිකන් කියන්නේ අරමුණ ඈතරම් එනවා නමුත් ඇතුළට එන්නේ නැහැ. ඇතුළට එන්නේ අරමුණත් එක්ක මිශ්‍ර වෙන්නේ. මේ සමානත්තේ දැන් මෙතන තියෙන මොනවද? අරමුණත් එක්ක අරමුණ අස්සට රැඳෙනවා. අරමුණ අස්සේ නරඹනවා. දැන් තමයි මම කියන්නේ ඔක්කොම අරමුණ අස්සට රැඳෙනවා. ඒකයි මම කියන්නේ මේ ලකුණක් තියෙනවා. එන්න මෙහෙම එක එක විදිහට කරන්න පුළුවන්. දැන් තමන් අතවරන්න වෙනවා. ඒ කියන්නේ අරකට හම්බවලා ඒ ක්‍රම හොයන්නේ. මොකද බලන්න ඒක <laughs> මේකට නම් හිත දරානේ. ඒකට නම් හිත දරාන බලනවා. ඒක ඒකට මම නෑ බෑ. ඒක මේක මම මතකේ තාම නෑ. දැන් හිත සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් තියෙනවා. මම බයකාරක් ඉන්නවා එළියට එන්න එළියට එන්න ඒ බලන බයිස් දැන් එළියට ආවට පස්සේ බලනවා නම් මම බලනවා සහින් මොකක් වෙන හරි බලනවා ඒ බය විපස්සනා කරන්නේ ඒ බය වෙනස් වෙන හැටි ඒ බය බලනවා හැටි ඒ බය මම කලින් තරම් තිබිච්ච කියන්නේ මේ සමාජයෙන් ඇතිවෙච්ච සමාජ බන්ධනවා නම් කවදාවත් බලන්න ගන්න හැටි. අන්න ඔක්කොම විචේ කරන්න ඕනේ. ඊට පස්සේ ඒ මොහොතේ තවන්න ඊට පස්සේ ඒ වෙලාවේ පිටින් බ්‍රහ්මණයා කියලා. ඒක බ්‍රහ්මණයා තම අරමුණක් ලැබී අර සමාධිය මුලින්ම බලන්න මම දුන්නා. ඒක එක පාටම ඒක එක පාටම සයන උච්චාර කරනවා මට ඒක නරාවම අතෝ පයින්නවා. ඒක ප්‍රාතිකාරියට භවනා ඒ කියන්නේ ඒ කියන්නේ එහෙමත් ඒ කියන්නේ අපේ කාත් එක්ක බහලා යනවා නම් අන්නත් ඕනේ. අපේ මේ කියන අපේ හිත තමයි මේක ලොකු වේරයකින් මේක යන්න බෑට අමාරුයි. කාටත් තෝරනා කරලා මෙන්න බලන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කියනවා වාසම අපතලා ඉන්න එපා. ඔව් ඒක ඒක ඊටත් වඩා කරදරයි. ඊළඟ කොහෙන් ආවද ගන්න. කාරණා මොකක්ද පසනාය? විපස්සනා කියන්නේ ඊට වඩා හරිම සරල මාර්ගයක් තියෙන්නේ. සරල කියන්නේ ම්ම් කියන්නේ සරල කියන්නේ මේ නිකන් වාසය කියන එක නෙවෙයි ඒ තරම් ලබන සමාජයේ බොහොම මේ සෞඛ්‍ය සම්පන්නයි මොකද බුදුමහා ක්‍රමයන් බුදුමහා ක්‍රමයන් වල ආදාය හිරච්ච තමයි ආලක තමයි ඒක අතවර අතවර යන්නේ එතකොට අර සාමාන්‍ය වමන කාර්යයට එන ඉතින් එතන කේසක් තමයි අනිත් අවස්ථාවක් බලන්න පුළුවන් බලන්න හොඳට කරනවා නේද හොඳයි Terima kasih. ප්‍රයන්ත භාවනාව. ගාන්තන ස්වාමීන් වහන්සේ මට එක් අවස්ථාවක භාවනා කිරීමේදී පතල් රල්ලයි සිටම ආරෝක පදන්නට ලැබෙන නිසා එක්කදා පතල් වලට තවත් පාලන ආලෝකයක් පනීමට ලැබුණි. දෙකතම ලවණ ආකාරයට ආලෝක ඇතුළත්තේ බොහෝ දස්පදසක් ඒ වලට යලක් චලනය කරමි. මේ පාලපදහ ආසාශාල ආරම්භරේ කරමි. දේශා කිරීමේ බෝධි ශරීරය කමයි වරබඳවාගෙන එලේ කටවා දැන් බාහිරස වරබඳවාගෙන එන කටවක් පයි දැනමි. පස්ව දෝසාරාම එසාදෝමෙන් පස්ව සාරාම ළඟේ ළඟේ වඩා දැනමි. බෝධි බෝධි සිත පිටක් කවදලයට පත්වනේ. Taswa nabi farulai di telat anak orang mamak kelamin. Di telat natai di masa bangun. Tem paswa natak pedangau suka ralak beliang makan sipin. Ia pedangatak balak balak di keterak keledeng yang makan pelangi. Latak matak ia natak pahasak. Bangun bayang je. Bangun bayangal භාවනාව පිළිබඳ ලබන්නා ලෙස කරල පාඩමෙන් නිර්ණය සිටිමි. සක්මන් භාවනාවක් කියලා කියනවා. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? උගක් තියෙනවා මේ විස්තර නම්. හොඳයි මට පොඩ්ඩක් ආයේ ප්‍රශ්න කියන්නකෝ බලන්න. මෙය භාවනාව මම මම පොඩ්ඩක් පොඩ්ඩක් කියන්න වෙනවා. ප්‍රශ්න කීපයක් තියෙනවා. මට මම එක් අවස්ථාවක භාවනා කිරීමේදී පතන් ගන්නේ සිතම ආලෝක පෙනෙන්නට ලැබුණි. හොඳයි. ඒ ඒ වගේම ආවරණය කරන්න එපා. ආලෝකයෙන් සතියේ ඉන්න. හොඳයි. එවැනි ආකාරයක ආලෝක ඇතිවෙද්දී මම ස්පන්දසක් ಇದೊಂದನೆ ನಿರೀಕ್ಷಣೆ ಕಡಿಮೆ ಅಂತ ಮತರ ಅವಶೇಷವನ್ನ ಅವರಿಂದ ಮನೆಯಲ್ಲಿ karena ini හිර වෙන තියෙනවා තමයි මාත් තමයි එකපාරටම දැන් තමලට මම නිරීක්ෂණය කරන මමත් සමහරවිට මේ බලනවා මම පාන හැම ආනාපාන සතියේ ඉඳද්දී අම්ම සාමාන්‍යයෙන් මාතත් අම්මම එනිසා ආරවාට තමයි මමත්තම කවා තමලට මම නිකන් හිරෙච්ච පන්නකට සමහරවිට අම්ම නැති ඒ හරහා අම්මගේ මැදවල හිර කරන ගතියක් එන්න පාන Bäten bären natin, may pagkakabanganawan na, nanamulat ka na natin, aram na nanamulat na po ba? Pinagkakabang sa tikan. pasal Paso, baka ini nga may main may paso, sarero lagi lagi dari baby, lagi seketika kalau balata patin. pasal lagi ini kita di tanak, aram kami. Oh, bang, ito na, ikapatama, okay, gagawin tanak para mo karamok kamak ඒ තරම් කමෙන්ට් නම් අර මීට කලින් විස්තර කරා වගේ අර මේ තව බලන්න යන්න කලින් අපේ ආනාපාන සතිය හරහා යන්න හිත එකමම කමාවන්න ඕනේ. හදා ගත්තට පස්සේ තමයි ඩික්ෂනරි කරන්න යන්න තියෙන්නේ. හොඳයි. එපමණ නැති වී ගිය ආසය දැනෙන්නේ. ඉන්පසු නැවතත් ප්‍රධාන ස්මරණය බැලීමට සිත් වෙන්නේ. පරිපාලනයට නැවතත් බාරනාව ටිකටවත් කරගෙන යාමට පුළුවන් වෙයි. ඔව් ඒක තමයි. ආනාපාන සතිය හැමෝට එකම දේ හැදිලා තියෙනවා නම් සයනාලා කරන උපේක්ෂා කර කර ඉන්න පුළුවන්. මොකද එතන අපි හදාගත්ත සතියකින් හදාගත්ත කමාවකින් පුළුවන්න්නේ. තාම මෙතනට සුදුසු නැතාම නම් අන්න අර අර කමාවෙන් නම් හිත අසහනවන්න. ඒත් ආනාපාන ආනාපානට අන්න වෙනවා. ආනාපාන හොඳ එකම හදාගෙන අදින්න බලන්න. හරි. ඕනෑම පහසක් දෙන්න බලයේ Saya mau bagaimana lambangnya Nisa Lalu iya. ke Adina Mehia Dan Sakman Bahawa Sakman Bahawa Sakman kiri Mehdi Bahwa alas peru Prada isilai Mehdi Pada Mehdi Balak Bahawa Iktara alas peru ke Bagi Prada Ita Sahaya Isilai Mehdi Pada Mehdi ඇතැවීමට වැළැක්විය. පාද පැදීමේදී පතරයට වරක් සොඳු ගතයක් මෙන් දැනුනි. එවිට මට සත්‍යයෙන් බාරලාව කිරීමට ආසාවක් ඇතිවිය. එදා දවසල එපාමත් ඕලකමෙන් බාරලාව කරගෙන ගියමි. Bapak සිතල සිතවිල්ලක් ස්වාමී වහන්සේ මට මේ පිළිවෙත මේ පිළිබඳව මට ඔබක් පැත්තෙන් පහදා දෙන්න. ඔව් ගැටලුව තමයි ඔබත් හිතන්නට බඩේ කරන්න තියෙන්නේ. තමන්ට විවිධාකාර වැටහීම් එන්නේ. සාමාන්‍ය කාලාවට වරදක් නෑ. තව ඔබට කියන්නේ බලන්න බාලන් එක්ක ඔබට ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ඒ හැමෝම බලට මොකද නිගමන කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේක අහගෙන නෑ කිම්මලන්න කියලා එහෙම හිතන්නත් එපා. ඒ වුණාට මේ ඔබට මේ බලන බේත් එක්ක ඔබට ඉන්නේ තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන බාරමේර දෙවෙනි ප්‍රේමලතන පරිඩෝල ඇකඩමිය මාස 6ක පමණ කාලයක සිට භාවනාවට භාවනාව ලකඩවා කරගෙන යන්න. මේ පසුගිය දින දෙක තුළ සිත බොහෝ සා විසිරෙන ස්වභාවයකින් මෙතා තිබුණි. ඒට පෙර මාගේ පොන්දෝල ඇතුළම කවනස්ථානය පලෝයි කොස් ලැබෙන ස්ථානයක බෝලාරාවක් සිටිමි. අප පෙර එක්තාලේ භාවනාව අවසන් වන තෙක්ම පොන්දෝල ඇතුළේම සිත පැවතුණි.

එවත් ඒ අවස්ථාව බැලුවේ මේ යහපාරම් දැනීමට අපහසුය. එතරම්. ඔව් සක්මන් භාවනාවේ. හොඳයි. ඒ දැන් කළ තියෙන වැඩ නෑ ඒක ආරම්භයෙන් ඉන්නේ. අ ඒ කියන්නේ මෙබලේ නිරන්තරව ආසබන් වෙනවා. මම ඉතින් පොඩි මේක බලනවන්නත් හිතන් ඔහේ නිදාගන්නවා නම් ඉතින් ඒ වෙනුවට බලන්න නම් ආවනකොට මොකක්hari ක්‍රමයක් යවන්නේ කොහොමද බබල්ලා හරි මොකක්hari දෙයක් කරන්නේ නැත්නම් නැගිලා සක්මනට හරවන්න මොකද කියන්නේ පරයන්ක බාබු මෙන්න පරයන්ක බාබු මෙන්නානේ නම් ඉතින් තරවන්නේ ඒ කියන්නේ එතකොට තියෙන නිවාලේ තියෙන්නේ නේද සක්මන් සක්මන් භාවනාව පාට සිත අවබෝධයෙන් දැනෙන සබාවය දැනගන්නේ සක්මනේ යන්නේ සිත පිටේ දාප ලාප නැවත පෙර සක්මනේ යෙදුණි. සුදුසු ප්‍රදේශයක් දැනගෙන ඉතා කාලවයි නැගී සිටි. විශේෂ දෙයක් තමයි තම තේරුම්ගත් තමයි මේ ආරාධනාව හිතට පිටිනවා. දැන් ඉන්න ආරාධනාව නෙමෙයි කියලා තේරුම් ගත්තට පස්සේ කාදාන්න තමයි බලන දෙයට එන්න. එතකොට අර වෙච්ච බව ගැන පසුතැවෙන්න එපා. දැන් මේ අපරාධ කියලා එළම තැවෙන්න එපා. දැන් මේ අවස්ථාව මේ මාගේ කමතහන් ගැටලුවකට උපදෙස් දුන් පරිදි මා ඒ අවස්ථාවේ සිට සක්මන් භාවනාව අතහැර ප්‍රාණක භාවනාව වාර කිපා සිතා සතියෙන් හා වේපෙන් නිතර සිට පළෙමි. ඒ අනුව ප්‍රාණක වාර කිපේදීම ප්‍රාණක වාගදී සිතේනක් මෙනෙහි කෙරෙමි. එම සිතේන ක්‍රමයෙන් දැකීමෙන් මා සිත සලාපනක් වේ. එම සිතේන නැත සලා බසිමින් බටලා පා මම විනාඩි 45ක් පාක් පමණ එයට ඇත එක්වරම නිද නිද පිටලාක් මෙන් මගේ සිත නැවත pola mà với cái Venezuela và lại ta nào với maka maka dia kalau telah ada apa pada lemak berat pada bisa satu nyala ini lalu darah depan atau lain apa

තෙරුවන් සන්න. දැන් මේ සක්මනේ කරලාද ඉඳගත්ත නැත්නම් කෙලින්ම ඉඳගත්ත හිතදලා බලන්න ඕන කලේ. සක්මන් කරේ නෑ අද. ඔව් සක්මන් කරනකොට කෙලින්ම මානවා හිතදලා බලනවා. බලනවා සිතවල ටිකක් තනවා. ඒක දරවාගෙන පස්සේ කෙනෙක් ගාඩ ගොඩට ආවිදලා. ඒක ඒක බලන්නේ. ඔව් දැන් ඔබ වහන්සේ උපදෙස් දුන්න විදිහට ඊයේ කරේ සිතෙන්නේ සිතෙන්නේ නෑ කියලා. ඔව්. මට සෙකලෙන්නේම තමයි නැතිලා ගිහිල්ලා සමාධියට ගියා. සමාධියට ගියා. එතකොට ඒ ඒ එතන කවදාවත් බලක් නැද්ද? ඒ කියන්නේ දැන් තමයි තේරෙන්නේ දැන් මේ මොකද වෙන්නේ කියලා නිකන් සහැල්ලුවෙන් එදින බලාගෙන නිකන් හිත හිස තියනවා වගේ තේරෙන්නේ නැද්ද නැත්නම් නිකන් හොඳා ගැඹුරකින් අලගෙන වගේ තේරෙන්නේ දැන් ඊයේ මේ ඒ කියන්නේ විනාඩි 45ක් විතර මම හිතන්නේ මම ඉඳලා එහෙම. ඔව්. ඒක පාට හැරුණා වගේ මේ ඇහැරුණා. ඔව්. නින්ද ගිහිල්ලා නෙමෙයි මේ පොඩ්ඩක් කියන්නේ මේ දැන් සමාධිය කරලා වාත්තන් වෙනවා. කියන්නේ වැඩ යනවා. ඒ කියන්නේ මේ දැන් ඔක දැන් අපිට ගන්න ඕනේ. ඒ හින්දා කියන්නේ අපේ ඒ ඒ සමාධිය වුණත් අපි කිසිම ගන්න බැරි ඉඳීම හරහා ලොකු මේ මේකක් නෑ. එහෙනම් පුළුවන් නිකන් පොඩ්ඩක් අවුට මේ වටපිට පොඩ්ඩක් නිකන් බලලා සක්මන් කරද්දී චුට්ටක් මේ වටපිට බලලා පොඩ්ඩක් මේකට නිදහස් වෙන්න දෙන්න. ඉතින් සහැල්ලු කරවන්න. නිකන් බලෙන් යම් සමාධි කරන්නවත් ඒක බලන්නත් එපා. දැන් ආනාපාන සතියේ මේ බලන්නත් එපා. ඒක දැන් වාත් සහැල්ලු කරන්න ඕන හිත. ඒක මම අමතරව සීල සමාධි පටලවා ගන්න. බුදුරජාණන්සේක ශික්ෂා ත්‍යක් තුනක් පළවන්නේ. ඉතින් සමාධි පැත්ත දැන් සෑහෙන අහලා තියෙන්නේ. එතන කියලා තියෙන දැන් වහා පක්නා පැත්තෙන් තියෙන ඕනම යාන කොටස තියෙන්නේ. ඒ ඒ කොටස වන්නම අපිට හොරක් කලාවට මේ හිත සබ්ද කර කර තමයි යන්න තියෙන්නේ. කය ප්‍රශ්නයක් නෑනේ. කය තියෙන කොහොමත් කොහොමද නේද? ඉතින් හිත තමයි සබ්ද කරන්න තියෙන්නේ. ඉතින් ඒ හිත සබ්ද කරන්න නම් හිතට අන්නම් ටිකක් කියන්නේ හොරක් විපස්සනා සමාධිය කරත් හොරා ධර්මයේ දැන් කියන්නේ හොරා ප්‍රමාණයට ඉන්නදී මොකක්වත් නැහැ. කියන්නේ සතිය වෙනවාට ඒක නැතිකම නෙවෙයි අපිට දවස් ගානක් කරකම් මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට ඉතින් අර සමාධි සමාධි බලය තියෙන්නේ. නමුත් ඇතුළේ ආසන අනුසබඳව ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ සමාධි වඩලාවක් ඉන්න බලන්න එපා දැන්. ඒක කරන්න. දැන් මට ওই හුඟක් දවසකින් ඊයේ තමයි එහෙම මේ ලොකු සමාධියක් ඊ මට ඉදරදී භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඒ තත්ත්වේ උනත් තියෙන්නේ විනාඩි 20ක් වගේ. සාමාන්‍යයෙන් පැයක් වෙනද මම පැය දෙක තුන ඉනවා දැන් එහෙම ඉන්න බෑ. ඒක නෑ. කොච්චර අධිෂ්ඨාන කරත් පැයකින් අධිෂ්ඨාන කරන්න එපා. අධිෂ්ඨාන කරන්නේ අපේ සමාජය සමාජය මේ බුදුහාමුදුරුවෝ වචනය කරනවා හැමදාම උඩ පාරාකයි. මේ කියන්නේ එකක්වත් එළවෙන්න තමයි අපිට මාරා වෙනවා. ඒවත් අම්ම කරලා ඉන්නේ. අම්මනේ ස්වභාවයෙන් තමයි හැමදේම දකින්නේ. දැන් කිරීම ඔක්කොම නිකන් අර ඔව් ඒව මේ කියන්නේ කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. ඒක කරනවා කරනවා. එහෙමයි. ඒක තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඒ කියන්නේ ටිකටලා අද්දලා තමන්නේ අපේ ලොකෝ නම්බර් කතිකලා දැන් මම පෙන්නලා මේ ආස්වාදයක් කතිකලා කෙලස් වලින්. කෙලස් තමයි මම තමයි අරගෙන අනිවාර්යයෙන්ම උපේක්ෂාව කරන්නේ. ඒකේක්ෂා බලන්න වටම ඒකාකාරී නිකන් ඔක්කොම නිකන් නිකන් හේතුමා වුණා වගේ නිකන් කිසි ගැටයක් නැතුව තමයි තේරෙන්නේ. ඔව් ඉපාරට තමයි නැගිටින්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. හා. ඒකත් බලන්න කාලේ තමයි. මම කලම කන්නේද? ඒකත් කියන්නේ. එහෙමද? නෑ නැගිටින්නම හිතනවා. ඒ කියන්නේ මේ මට හිතෙනවා දැන් මම මේක මේ බොරුවට මං S2 පියන් ඉන්නවද කියලා. මට මේ මේ එළිය පේනවා. S2ට මම හිතන මේ මට කිසිම සම්බන්ධයක් හිතට සිතවලා නැද්ද? මම මම කියනවා මම මම යකුත් නොකරේ නෑ මොකද මම එහෙම තේරෙන්නේ කියලා මම හිතනකොට ඒක ඒ විචාරය හැර වෙනත් සාමාන්‍යයෙන් මම කරුම් පටන් ගන්න කරුම් වගේ හොයාසිතාරාමයක් නැද්ද? ඒක තමයි සිදුවෙන්නේ. ගොඩක් සිතිවිලි එන්නේ නෑ. ඒ කියන්නේ දැන් දැන් තියෙන්නේ ඒ කියන්නේ සමාජයෙන් මන්නවට නම් පිට වෙලා තියෙන්නේ. දැන් මම ඕනම කරගෙන අන්න තමයි ඉස්සරහට යන මාර්ගය. ඒ මාර්ගය හිමන්නේ. ඒක අපිට ඕනමකට හසුරවන්න බෑ. දැන් ධර්මයෙන් බුදුරජාණන්සේ පෙන්නන මෙතන සත්‍යය පබ්බලයි කියන්නේ. නමුත් තව ධර්මතා සමගත් තියෙනවා. හේතු හේතු තව සමගත් තියෙනවා. ඒකට මම ඉබලර ඉබලර ඒක සුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙවර කටයුතු කරනවා. දැන් තමන් මනාපයෙන් එක්ක ඉන්නවා, බරවක් ඉන්නවා, අනිත් කට්ටියක් ඉන්නවා. ඕන භාෂාවක් පහළ වෙනවා. ಭಾಷೆ ಕನ್ನಡ ಅಥವಾ ಎತ್ತಲಿಟ್ಟು ಬದನು ಬೇಕಿನ ಪದವು ಅದನ್ನಿಟ್ಟು ಬದನು ನಾನು ಬರಣ ನಾನು ಕೆಲವೊಂದು ಮೇ ಕೆಲಸದ ಮತವನ್ನು ನನ್ನೋಡಿ ಮತ ನನ್ನ ಪದ ನಾನು ಸತಮತ್ತೇನೆ ಈ ಕೆಲಸ ಸತಮತ್ತೋಡ ಬರುವಾತನ ಮರೆಯಲ್ಲಿ ಅಥವಾ සමත සමාධියකින්වත් විපස්සනා සමාධියකින්වත් ඒ සමාධිය ගැඹුරට යන්නේ මේක කියන්නේ අනුකරණ නිසා අනුකරණ සෑම අවස්ථාවකදී විසමහාන නොකරන කෙනෙක්ගේ තත්ත්වය මොන අපමණ පන්දාන ළඟා කරගෙන කෑ ගහන බහගෙන බහගෙන යනවානේ ඒවත් නෙමෙයි දැන් භාවනා කරන කෙනාට සමාධිය කොහොමද අන්න ආයෙ විතර අම්සයි නෝමක් කියන්නේ මොකක්ද මේ සිතේ අදහස් එතකොට අන්න සමාධි පසුබිම වඩන මේ ක්‍රමාවලිය තේරුම් ගන්න පුළුවන් ක්‍රමාවලිය තේරුම් ගන්න ඕනේ මම සාමාන්‍ය මේ සාමාන්‍ය ජීවිතේදීත් මට දැන් වුණ දෙන කේන්තියක් එහෙම ආවහම ගෙදරදී මම ඒක මෙනෙහි කරනවා. හරි. මෙනෙහි කරනවා කියන්නේ මම කේන්තියක් කේන්තියක් කියලා නේද? එහෙම නෙමෙයි. මට මේක ආපු දේ මේ මේක මේ මේ කෙලෙස් කේන්තියක් මේ මට ආවේ. මේක මේ කෙලෙස් කෙලෙස් මේක මට ලැබෙන ආනිසංශය මට මේක අකුසලයක්. මේක මම දුරු කරන්න ඕන. මේ එහෙම හිතනවා මම. ඒක හිතන්නේ නැතුව බලන්න අපේක ලබා කරගන්න නැතුව ලබා ලබා දේශනා නේද ඒකට බලන්න බුදුහාමුදුරුවෝ පොළොවක චිත්තාන පසනාවදී ධම්මාන පසනාවදී පොළොවනේ සරාවං චිත්තං සරාවං චිත්තං බලනාති සබාසං චිත්තං සබාසං චිත්තං බලනාති දාසසාවදී දක්වනවා ඒක දාසසාවදී දක්වනවා බලන්න ඒක ලබා දාසසාවදී දක්වනවා ඒක වාසනාවකට සිතා ඔන්න රාමයක් කරනකොට රාමයක් මන්දාරාමයක් නාමයත් පල්ලයට දානවා. මගේ කරන්න එපා. දැන් ඒවත් පාලනය කරන්නේ. දැන් එන්න ගන්න. එන්න දාලා ඒ ඒවත් ආරම්භ කරන්න. ඔච්චරම කරන්න තියෙන්නේ. දැන් මේ හිතවත් ඥාති කෙනෙක් එහෙම දැන් මේ හමු වුණාම වෙනදා ඇති වෙන ලොකු සතුට ඒක එහෙම එන්නේ නැහැ. ඒක කරන්නේ. ඒ කියන්නේ මම කතා බහ කරනවා. නමුත් අර වෙනද තිබුණු සතුටින් ඇඟ ඇලුම්කම් ඒ වැඩි නැහැ. හරි. ඒ තමයි මම කරනවා ඉතින්. <laughs> <laughs> මහරජා කොහොමද හොඳයි එහෙනම් ඉතින් ඒක තමයි ඉතින් දැන් ඒක තමයි ඒක දිගටම කරාට කමක් නැහැ. තමයි තමයි නාම බලනවා ප්‍රතිපලව කියලා. නේද? ඒකල තමයි වස්තන ප්‍රතිපලවන්නේ කොහෙදවත් ආවන්නේ. ගල්බුනවා කියන්නේ අන්තිමට මචකින් චලෝකේ පාපෝති. වකත් අල්ලගන්නේ නැහැ. නේද? අතරම ආලානේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ mama sakmana nawatan ada di kita mama. Tempat utama ini, mama sama ini itu yang mana tuh? Pada situ yang itu yang mana? Yang mana di itu yang itu yang kelas itu itu pada mama mama Itu kan ini? Seti, ini mana nawat? Sakmana kita ini. ini bukan mulai kira muka-kak posisi yang itu? Mau pada mana tapi tebal-tebal, mau di bawah sana. දැන් බලලා උපත් කරන්න එපා. දැන් සතියට බලන්න වැඩ කරන්න. මම ගොල්ලන්ගේ නිකන් සාමාන්‍යකව බලනවා කරන්න හරින්න. දැන් කරන්න එපා. කරන්න හරින්න. දැන් ආරාධනා කරනවත් කරන්න එපා. චිත් ඒක දිහා ලොකුවට හිතන වෙලාවයි. හිතන බලාගෙන ඉන්න කොහොමද? ඒක බලන් කරන්න ඕනේ. හිත බලවත් සරලව වරන් ඉන්න. බලාගෙන ඉස්සක් කරනකොට ඒක බලාගෙන ඉන්න. ඔයාට බලාගෙන ඉන්න. නිසා ආයෙත් මේක වෙනවා. ආයෙත් පෙරලක් කරනවා. පොළොන් බලාගෙන ඉන්නවා. ඒවත් බලාගෙන ආයෙ මේක වෙනවා. ඔච්චරයි තියෙන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ස්වාමීන් මේක ටික කෙලිම කමන්නේ. භාවනාව සම්බන්ධ සම්බන්ධ නැහැ. ඔව්. ඒක සම්බන්ධ ප්‍රශ්න ටික. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගත යුත්තේ සමත සමාධියද විදර්ශනා සමාධියද නැත්නම් විස්වරල්ල දෙහිදී වෙනස් වෙන බව නුවණින් දකින්න එකට වඩා වැඩගත් වෙන්නේ කියයි. ඔබ වහන්සේට කරක් මානසික නිරෝධී සුව ලැබේ. අපේ බණ කරන්න ඕකක්වත් ඕනේ අපේ ඊළඟ ප්‍රශ්නට ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා දෙන්නේ ජීවන අතරම කේතක් මෙහි තේරුම නොදැනේ. ඔබ වහන්සේට නිවසේ. ඔව් ඒ ඇත්තටම මම ඒ බුදුමාසයේ අනිත්‍ය ලක්ෂණ නිවැරදි විදිහට පෙන්නනවා. එනවා අර දැනගන්නවත් තියෙනවා. දැන් අනිත්‍ය කියලා දැන් අපිට අපේ දැන් සම්මතවත් අපිට දැනගන්න දහබ්බන බලන දැන් අපිට තමයි ඇටක් තිබුණා. ඒකේ පොඩි බලයක් ආවම කොහොමද පළවරුවා මොනවද බරපත් වෙනවා මොනවද යටලා මොනවද ගියා. ඉතින් එතනක් තියෙන තරම්ම කණිත් ඇත්තමයි. හැබැයි සම්මත මට්ටම. ඊට පස්සේ බරවක් කොමි පුදුමා ඉතින් ආසෙත් කෙලසාන් කරා ඔන්න ඉස්කෝලේ ගියා. ඊට ඉගෙනත් ගත්තා පුළුවන් මොනවා වුණා බලවත් බලනවා මොනවා කියනවා ලබනවා මොනවා. ඔතනත් තියෙන කණිත් තමයි. හැබැයි ඒකත් ඉතින් අපිට ආරම්භ වෙනවා ඒකත් වටිනවා. හැබැයි මම නම් ඒක වඩා සූක්ෂම මට්ටමක ඇති තරම් ගන්නවා. ඒ තරම් ගන්න මේ හිතේ සමාධි මට්ටමක් ඇති කරගෙන හිතේ එකලමක් ඇති කරගෙන ඒ එකලම වෙච්ච හිත අපේ එක්කෝ විශේෂයෙන්ම මේ පොලිකරණ වලින් බලපෑම් ලක්ෂණ වලට යොමු කරලා බලනවා. එහෙම නැත්නම් වේදනාව බලනවා කරලා බලනවා. නැත්නම් හිතත් බලනවා කරලා බලනවා. එතකොට ආ ඇත්ත වශයෙන්ම අනුත්තර වෙනවා. ඒ අනුත්තර වෙනවා. ඒ කියන්නේ අපිට मुलांना पकडलं जात नाही सर्वांना लक्षणा जाग देता म्हणून एखादा तुम्हाला येते తర్వాత ఇక్కడ అడుగుతుంటాను నాకు మేక ఇతను పటంలో అతను అప్పట పాలకుతున్న మనస్సులో ఉన్న ఇక కంపన కొననాడు పక్కన ఊరు పట్ట తరగతులు ఉన్నాయి కానీ నాన్న నాన్న నాన్న తన ఇతను అక్కడ తరగతులు ఇక్కడ ఇక్కడ ఉన్నత බුදුන් කියනවා යමක ප්‍රසාසන. කරන තාත අන්තක්ෂණ ඇතිවෙනවා. තාත්තකට පරාකතා කියලා බරවඳුර පතමාර අනිත්‍යයි ප්‍රලක්ෂණය. මේ පුත ප්‍රසාර කියලා බලනවා. ඒක දෙයට බලන්නේ කියලා බලනවා. තාත් කෙනෙකුට ඒක ප්‍රතිපලනවා වගේ. නැත්නම් මොනම බලනවා. ඒක ඒක විදිහට ඔක්කොම බලන අනිත්‍යක්ෂණ තමයි. පස්සේ බුදුන් කියලා කියන්නේ ඒකෙන් තමයි පාඩම. ඒ මම මම පාසා මනසෙන් බලන්නේ මම කොහොමද සපෝට් බලන්න දැකගත්ත. ගොනාගත්ත ආවදක් කියන්නේ. තරම් යාමක් එන ඇතත. ආවදක් කියන එක මේ පොතක් පතක් බලලා නැත්නම් හිතන තර්කාමකව ආවත්තට කියනක් නෙමෙයි. හොඳයි. එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් ඉතින් අද අපි පැයකටම මේ තියක් වගේ මට පුරුදු වෙලා තියෙනවා දැන් පොඩ්ඩක් හේතු වෙලා භාවනා කරන් දැන් ටිකක් කල් ඉඳලා නැත්නම් අර සංසුන් හිත සංසුන් වෙන්නේ වගේ ඉතින් ඉඳගෙන භාවනා ඉස්සර එහෙම තමයි දිගටම කරේ. ඒතර ඔබ වහන්සේ කිව්වා එහෙම කමක් නැහැ කියලා. කමක් නැහැ. ඒ ඒ ඒ හරහා අපේ පාර වැඩම සමාවෙට අරගෙන ඒකත් එපානේ. ඒක තමයි මාත් හිතුවා. ඒක තමයි. ඔව්. ඒ කියන්නේ දැන් මෙතන ධර්මනාමයට අරමුණට එක්ක ඉන්නෝනේ. අරමුණ තමයි මෙතන සමාවෙ දකින්න ඕනේ නොමද සමාවෙට ගන්න. ඒ කියන්නේ මොකද ප්‍රසන්න සමාවෙට ගන්න. ඔය පොඩ්ඩක් ඉතින් ඉවසයි. හැබැයි හදයකට දාගත්තට පස්සේ හදේ පසාරය වල කැඩලා ගන්න පස්සේ දාවට මේ ආයි වෙනසි බරවයි කියන්නේ. මොකද පොඩ්ඩක් ප්‍රතිසමාව නම් වෙනසක් තමයි බලනවා. මොකද අපි මේ අරමුණ හොයනවා අරමුණේ ලක්ෂණ බලනවා වෙනස් වෙනවා දකින්න ඇති ටිකක් වෙනස තමයි. හැබැයි ටික ටික ටික ඒ වෙනස හිත හිතටම තේරෙන හිත විසින්ම ඒක නම කරගන්න ඕනේ. ඕක ඉස්සර කරා මම හිතුවා තමයි ආවි ඊට පස්සේ ලොකු වෙනස්කම් එහෙම මම හිතන්නේ ඔබ වහන්සේට මම කියලා ඇති දැනෙච්ච දේවල් දේවල් කියන්නේ කායිකව දැනෙච්ච නෙමෙයි මානසිකව මට වෙච්ච සංගරම මේ පොඩි ප්‍රශ්නයක් සලකට කියන්නේ හිතේ මාරලත මොකද හදේ පසනාව ගොඩ මනස මනස තේරෙන අන්තිමක සම්සමයක් ප්‍රපංචයේ නමාව සමග කියන්නේ හිත සිතේ නේනවා හැබැයි උරා බලන්නේ දුර අතරමංගල වන්නේ අර ඒක තමයි වලවන මේ කියන්නේ තව ටිකක් විපස්සනා වලන්න ඕනේ. ඉතින් අපේ විපස්සනා වල විශේෂයෙන්ම අපේ අරනකම් අතරමං වලා ඉන්න හැටි අතරමං වලා ඉන්න ගතිය දිගට දිගට කතාව යන හැටි යන හැටි ගතිය අතරත නිකන් මේ අතරත කතාව යන අබලන්න ඕන. හොඳයි හොඳයි. හොඳයි. හොඳයි අපි අපේ ප්‍රයෝග තුළ තියෙන කාර්යයක් පරසකච්ඡා වෙනවා තියෙනවා. ఇతను తిన్న ధర్మ దేశంలో ఒకటి Kita akan melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa melihat bagaimana kita bisa